නාමංච රූපංච අතිගෞරවනීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම අද දවසේදී සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ සද්ධර්මයෙන් විදක් ශ්‍රෝණය කරන්ට. ඒ නිසා හැම දිනාම ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඒ වගේම අද මේ දේශනාව තුළින් මම බොහෝ දුරට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා බොහෝම දිනෙක නිතරම මගෙන්ද විමසන පැනයක් තියෙයි ස්වාමීන් වහන්සේ මේ නාම රූප කියන්නේ මොකද්ද නාම රූප කියන්නේ මොකද්ද කියලා. ඒ නාම රූප කියන ධර්මතාවය කියන්නේ මොකක්ද? නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් මේ අවබෝධය තුලින් ඒකාන්තෙන් අපිට මේ දුක්ඛාගත සසර ගෙවා ගන්න අවශ්‍ය වෙන ධර්මඥානයක් පහළ කර ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අච්චෙජ්ජි තණ්හං ඉදනාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හාව හැඳින්ට කියලා. එතකොට මේ නාම රූප දෙකේ තණ්හාව දුරු කරගන්නේ කොහොමද? කියන කාරණාව අපිට ලැබෙන්නේ ඒ නාම රූපයි කියන ධර්මතාවයේ තියෙන අවබෝධය මත. එතකොට විවිධ තැන්වලදී විවිධ ආකාරයකට මේ ධර්මතාවය වෙනස් විදිහට ධර්මයේ විස්තර වෙලා තියෙනවා විග්‍රහ වෙලා තියෙනවා. එතනදී මේ පින්වතුන් අහලා ඇති දැකලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ මට මතක විදිහට මහා නිදාන සූත්‍රයේ පටිච්චසම්පාදයේ විස්තර කරන තැනදී තථාගතයන් වහන්සේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා කියලා පටිච්ච සමුපාද ධර්මයේ විස්තර කරන පරියායක් තියෙයි. එතකොට අන්ගේ පරියාය පෙන්වන ආකාරයට නාම රූප කියන්නේ මොකද්ද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න තමයි මම අද දවසේදී ටිකක් උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපි අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරික ඒ මේ අත දුවන සැරිසරන ඇත්තෝ මේ සසර ගමන මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ අපි දැනෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අහවල් දවසේ අන්න අතන ඉඳලා මේ පැවැත්ම සත්‍යයගෙ වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං අවිද්‍යාවගේ වැහිණෙන් තණ්හාවෙන් යුක්ත වෙලා අපි එන මේ සසර අනවරාග්‍රයි මුල් කෙලවරක් පෙනෙන්නේ පණවන්න පුළුවන් කමක් ඉතින් එච්චර අතිදීර්ඝ සංසාරයක අපි ජීවිතයකට සැප සතුට දෙක හොයාගෙන සැනසෙල්ල හොයාගෙන ණය. ඒ සසර තව කොච්චර දුරද කොච්චර දිගද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඒ සසර ගමනේ පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව නැමැති එකම ධර්මතාවයේ මුල් වෙලා කියන එකයි තථාගතයන් වහන්සේ හැමදාම පෙන්වා වදාළේ. කොතනකදී හරි මේ අවිද්‍යාව නැති කරන්න පුළුවන් නම් මේ සංසාර චක්‍රේ හරය නැත්තම් අරටුව සිඳලා දැම්ම වෙනවා. අන්නේ සංසාර චක්‍රයට මුල් වෙන හරය නැත්තම් අරටුව අවිද්‍යාව නැමැති මුදුන බින්දලා පළලා දාන්නට අපිට දෙහෙවින් උපකාර වෙන ධර්මතාවයක් තමයි මෙන්න මේ නාම රූප දෙක කියන ධර්මතාවයේ අවබෝධය. මේ නාම රූප දෙක නිසා හටගන්න විඥාණය නැවත නාම රූප දෙක මත පතිත වීමෙන් නැවත නාම රූප දෙක ඇසුරු කිරීමෙන් ලෝකය හැදෙන්නේ භවය හැදෙන්නේ අපිට මේ නාම රූප නිසා හටගන්න විඥාණය නාම රූප නිරෝධයෙන් විඥාන නිරුද්ධයි කියන අවබෝධය ලබාගෙන මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ගොඩාක් ඉවහල් වෙන මේ දහම් පර්යාය ඊටමත් ඕනකමින් හැමදෙනාම ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. එතනදී අපි මුලින්ම මතක් කළොත් පෙර අවිද්‍යා කර්මයට හටගන්න විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියලා අපි හඳුන්වන විපාක ස්කන්ධ දෙක ගත්තාම මේ විපාක ස්කන්ධ ටික තුල තියෙන්නේ නාම රූප ධර්මතාවයක් නාම රූප පැවැත්මක්. එතනදී ප්‍රතිසන්දි විඥානය ගත්තාම ඒ ප්‍රතිසන්දි සිතේ උපදින නාම ධර්ම ටිකත් ඒ වගේම ඒ නාම ධර්මයන්ගෙන් මේ කයේ සැවැත්ම හැදෙන ආකාරයත් කියලා මේ ප්‍රතිසන්දි විඥානයේ නාම රූප කියන ධර්මතා දෙකෙන් තමයි ආයතන ටික හැදෙන්නේ. එතකොට ප්‍රතිසන්දි විඥානයේ හැම වෙලාවෙම ප්‍රතිසන්දි මට්ටමේ විපාක නාම රූප දෙක හදනවා කියන සිද්ධාන්තයට වැය වෙලා. කයත් කය සවිඥානික වීමත් කියන කාරණා දෙක කෙරිලා තියෙන්නේ ප්‍රතිසන්දි සිත නිසායි. එතකොට ඒක විපාකයි ඒ විපාක සිතෙන් කරන්නේ මේ කයත් කය සවිඥානික කිරීමත් කියන ධර්මතාවය. ඒ නාම රූප දෙක නිසා ප්‍රතිසන්දි සිතේ තියෙන නාම ධර්මත් ඒ වගේම කනබුන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූප ඒ නිසා රූප කලාපත් කනබුන ආහාරයෙන් හැදෙන රූපයත් කියන මේ දෙක නිසා තමයි චක්කු සෝත ගාන ජීවා කාය කියන ප්‍රසාද ටික හැදෙන්නේ ප්‍රතිසන්දි විඥාණය ප්‍රතිසන්දි මට්ටමේ විපාක නාම රූප දෙක හදන්ට උදව් වෙලා ඒ විපාක නාම රූප දෙක ආයතන ටික හදන්ට උදව් වෙලා ඔන්න දැන් කෙටියෙන් ගත්තාම ප්‍රතිසන්දි විපාක සිත යෙදිලා තියෙන්නේ නැත්නම් ඒ ප්‍රතිසන්දි විපාක ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක යෙදිලා තියෙන්නේ මේ කය හදන පැත්තට ආයතන ටික හදන පැත්තට එතකොට එබඳු ආයතන ටිකේ ස්වභාවය ගත්තොත් මේ ආයතන ටික දෙපැත්තකින් සංග්‍රහ වෙලා තියෙනවා දෙකත්තකින් සංග්‍රහ වෙලා තියෙනවා කියලා කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය. ඒ වගේම ඒ රූපය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන චෛතසික ටික නිසා මේ ශරීරයේ තියෙන ඒ මහ භූත රූපයන්ගේ උපවත්කම හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ප්‍රසාද ටික දෙපැත්තකින් සංග්‍රහ වෙලා තියෙනවා. දෙපැත්තකින් සංග්‍රහ වෙලා තියෙනවා කියන්නේ එක පැත්තකින් උපාදාය රූපේ ඇතිවෙන මහ භූත ටිකත් මහ භූත ටිකේම ඔපවත්කම ඇතිකරන්ට චිත්තචෛසික ටිකත් කියන මේ දෙපැත්තකින්. එතකොට ඔන්න ඒ චක්කුසෝත ගහන ජීවා කියන රූප ටික ගත්තාම ඒක හැම වෙලාවෙම මහ භූත සහ මහ භූතයන්ගේ උපවත්කම. එතනදී උපමාවක් ගත්තොත් මහ විශාල කළු ගලක් තියෙයි. මේ කළු ගල තුල නැහැ ඉදිරියෙන් ඉදිරියට එන වස්තුවක් පිළිබිඹු කිරීමේ උපවත්කමක්. සාමාන්‍යයෙන් බහැරක තියෙන කළු ගලක් ගත්තොත් කළු ගලක් තියේ. ඒ කළු ගල ඉදිරියෙන් තියෙන යමක් පිළිඹු කරන්න පුළුවන් උපවත් කමක් නැහැ. පහු කාලෙදී යම් කිසි පුරුෂයෙක් හොඳට ආයුධ ටිකක් ගෙනල්ලා ගල් කටු වගේ ටිකක් ගෙනල්ලා ඊට සියුම්ව මේ කළු ගල කොටලා විදලා ඊට පස්සේ මැදලා හොඳට උපදානවා. ආයුධ ටිකක් සහ පුද්ගලයේගේ ශ්‍රමය කියන එක උදව් කරගෙන අර කල්ලු ගලම උපවත් කරන්න පුළුවන්. දැන් උපවත්කම කල්ලු ගලෙන් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. කල්ලු ගලම උපවත් වෙලා. දැන් ඉදිරියෙන් තියෙන වස්තුවක් තියෙනවා නම් ගහක් කොළක් හෝ ජලයක් හෝ තියෙනවා නම් මේකේ ඡායාව වුණත් පතිත වෙන්න පුළුවන්කම හැදිලා. හොඳට මතක තියාගන්න ඕනේ කලුගලම උපවත් වෙලා මිසක කලුගලෙන් බැහැර වෙනම උපවත්කම කියන එක ඉදිරියෙන් තියෙන යමක් පිළිඹු කරන්න පුළුවන් ප්‍රසාද ගතිය උපවත්කම පවතින්නේ නැහැ. එතකොට මෙතනදී දැන් බලන්න මේ උපවත්කමට දෙපැත්තකින් අනුග්‍රහය ලැබිලා. එකක් තමයි කලුගල ඒ පඨවි ගතියත් අනුග්‍රහය ලැබලා. අනිත් එක පුරුෂයෙක්ගේ උත්සාහයක් නිසා. අවියවුද ටිකක් ගත්ත පුරුෂයෙක්ගේ උත්සාහයක් නිසා කලු කලු ගල උපවත් එකක් වෙලා. ආන් ඒ වගේ කලු ගල වගේ තමයි මවගේ ලේ ධාතුව දෙමෝපියන්ගේ ලේ ධාතුව හරහා හැදුණු කන බුන ආහාරයෙන් හැදෙන පටිව්‍යාපෝ තේජෝ වායුකන සතර මහා ධාතු මේ කය මේ සතර මහා ධාතු රූපය ඊට පස්සේ ඒ රූපය පෙර අවිද්‍යා කර්මයට හටගත්ත ඒ කර්ම ගති කර්ම ලක්ෂණ තියෙන ඒ සිතේ ප්‍රතිසන්දි සිතේ විපාක සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව තමයි මේ ප්‍රසාද ටික හැම වෙලාවෙම හැදෙන්නේ. ඒකයි අபிසංචේතිතං කියලා කිව්වේ. ඈ චේතනාවෙන් පිළියෙල වෙන්නේ. එතකොට බැරි වෙලා හරි අපි කිව්වොත් විඥානය කියන එක මේ රූපයෙන් අතහැරුණොත් අපි කියනවා මරුණා කියලා. ආ විඥානේ නිරුද්ධ වුණොත් එතකොට කියන්නේ ප්‍රසාද බිඳුණා කියලා. ප්‍රසාදේ නැති වෙලා කියලා. එතකොට මේ ප්‍රසාද ගතිය පවතිනට චිත්තචෛසික ටික අවශ්‍යයි. ඒ ප්‍රතිසන්දි සිත හැම වෙලාවෙම කරන්නේ මේ ආයතන ටික උපවත් කරන චෛතසික ටික ඇති කරන එක. හිතේ තියෙන චෛතසික ටිකත් කන බොන ආහාරයෙන් හැදුණු රූපයත් කියන මේ ධර්මතා දෙකේම උදව්වෙන් තමයි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද කියන මේ ප්‍රසාද ටික හැදිලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රසාද ගතිය තියෙන්නේ මාංශ චක්සුසේ නැත්තම් සසම්බාරික චක්සුසේ නැත්තම් සතර මහා ධාතුන්ගෙන් හැදුණු මහ භූත රූපයේ තුලම තමයි මේ ප්‍රසාද ගතිය ඇති වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ නිසයි විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතනං කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානේ නාම රූප දෙක හදලා නාම රූප දෙක කලේ මේ විඥානේ අසුරු කරගෙන පවතින මහා කළු ගලක් බඳු මහ රූපයේම ඉදිරියෙන් එන අරමුණු පිළිබිඹ කරන්න පුළුවන් විදියට ප්‍රසාද ගතිය උපවත් ගතිය හදපු එක. ඒ කියන්නේ චක්කු ප්‍රසාද කියන්නේ ඇහි හොඳට උපවත් ගති හදලා තියෙන ඉදිරින් තියෙන රූපයක් පිළිඹු වෙන්න පුළුවන්. කනේ හොඳට ප්‍රසාද ගති හදලා තියෙනවා සබ්දයක් ගෝචර කරගන්න පුළුවන්. ඒ වගේම ගහන ප්‍රසාද, જીව ප්‍රසාද, කාය ප්‍රසාද කියන්නේ යම්ත් වස්තුන් පිළිඹු වෙන්න පුළුවන් පිළිඹු කරගන්න පුළුවන් ගෝචර කරගන්න පුළුවන් මට්ටමට හරි එතකොට ප්‍රතිසන්දි විඥානය නිසා ප්‍රතිසන්දි මට්ටමේ නාම රූප දෙකෙන් කලේ මහ භූත ටික උපවත් කළා මෙන්න මේ ආයතන ටික හදපු එක. ඔන්න බලන්න මේ ආයතන ටික මගේ හැ මගේ කන මගේ දිව මගේ නාසය මගේ ශරීරය කියලා මමත්වයෙන් පණවන්න පුළුවන් කමක් නැහැ. කළු ගල කළු ගලේ උපවත්කම තව පුරුෂයෙකුගේ උත්සාහයෙන් ආයුධ ටික ටිකක් නිසා කළා වගේ ඒ කනබුන ආහාරයෙන් හැදුණු මෞපියන්ගේ ලේ ධාතුවෙන් හැදුණු මහ භූත රූපයම අනාර චිත්තජයසික ටික නිසා උපවත් වෙලා. එතකොට උපවත් කළා තියෙන ප්‍රසාද ගතිය මේ ආයතන ටික ගත්තාම අවිද්‍යා කර්මයට හටගත්ත චිත්තජයසික ටික නිසා ආහාරයෙන් හටගත්ත රූපය නිසා කියලා මේ දෙපැත්තෙන්ම උදව් වෙලා තමයි මේ ප්‍රසාදය තියෙන්නේ. අර ගලක උපවත්කම කළු ගල කළු ගල තියෙන්නත් ඕනේ කළු ගහේ අනුග්‍රහය තියෙන්නත් ඕනේ ඒ වගේම ඒක උපවත් කරන්ත පුරුෂයෙකුගේ වෑයමක් තියෙන්නට ඕනේ අවියවද ටිකක් තියෙන්නට ඕනේ වගේ පුරුෂයා වගේ තමයි ප්‍රතිසන්දී සිත ඒ වගේම අවියවද ටික තමයි වගේ තමයි ඒ සිතේ පහළ වෙන නාම ධර්ම ටික ඒ නාම ධර්ම ටිකෙන් උපවත් කළේ මහ බුත රූපයමයි රූපය. ඔන්න ওই විදිහට ආයතන ටික හැදුනා. හරි. දැන් මෙන්න මේ ආයතන ටික තුල හොඳට අපිට පෙවුනා අවිද්‍යා කර්මයට හටගත්ත චිත්තචෛසික ටිකකින් සහ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මහ භූත රූපය ආහාරයෙන් හටගත්ත මහ භූත රූපය කියන මේ දෙපැත්තක ධර්මතා දෙක එකට එකතු වෙලා තමයි ප්‍රසාද ගතිය හැදිලා තියෙන්නේ කියන කාරණාව. ඊට පස්සේ ඔන්න එබඳු ඇහැට එබඳු ඇහැට එතකොට මගේ ඇහැට නෙමෙයි අර අවිද්‍යා කර්මයන්ගෙන් හැදුණු චිත්තචෛතසික ටිකෙන්ද කනබුන ආහාරයෙන් හැදුණු රූපෙන්ද කියන දෙපසින්ම සංග්‍රහ කරලා හැදුණු ප්‍රසාද ගතියට බාහිර රූපයක් ගැටෙනවා. රූපයක් ගැටෙනකොට ආයතන ටික හදන්න හදන්න වැය වෙලා හදමින් තිබුණු භවංග මට්ටමේ තිබුණු විඥානය ඊට අනුගතව උපදිනවා. ඒ කියන්නේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකට මේ මහ භූත රූපයේ උපවත්කම කළා. එතකොට ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක කලේ මේ ආයතන ටික හදන්න. හැදුවා. ඊට පස්සේ ඒ හැදුණු ප්‍රසාදවලට චක්කු ප්‍රසාදයට රූපය, සෝත ප්‍රසාදයට ශබ්දය, ගාන ප්‍රසාදයට ගන්ධය ආදී අරමුණු ගැටෙනකොට ඊට අනුගතව උපදිනවා. ඇහැට රූපේ ගැටෙනකොටම ඒ ඇහැ හදන්න හේතු වෙලා භවංග මට්ටමේ තියෙන හිත ඒ ඇහැට අනුගතව යොමු වෙනවා. එතකොට ඔන්න ඇහත් රූපයක් දෙක තියෙන තැනට චක්කු විඥානයේ පැමිණියට පස්සේ චක්කු විඥානයේ පැමිණියට පස්සේ තින්න සංගති පස්සෝ තුන් දෙනා එකතු ස්පර්ශය වෙනවා. ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙනවා. ඒ කියන්නේ රූපයක් පෙනෙනවා. ඇහැට රූපයක් ගැටුණට පස්සේ චක්කු විඥාන ඊට අනුගතව උපන්නාම චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ නිසා අරමුණක් චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥාවන් පහළ වෙනවා. වේදනා සංඥාවන් කියලා කියන්නේ දැන් ඇහැට රූපයක් පෙනෙන මට්ටම. ඇහැට රූපයක් පෙනෙනවා. ඒ කියන්නේ හිතට රූප සංඥාවක් එළඹියා කියලා කියන්නේ ඒ තමයි රූපයක් පේනවා කියන එක. රූපයක් පේනවා කියන්ට තියෙන සාක්ෂිය නිදසුන රූපයක් පෙනෙනවා යන ගණයට රූපයක් පෙනෙනවා යන ප්‍රඥප්තියට යනවා මේ රූප සංඥාවකගේ එළඹීම රූප සංඥාවකගේ පහළ එතකොට වර්ණ සතහන් මාත්‍රයක් හැඩ සතහන් මාත්‍රයක් පෙනෙන කම එතනදී හොඳට තේරුම් ගන්නට ඕනේ අපි ඇහත් රූපිය දෙක තියෙන තැනට චක්කු විඥානයේ යෙදුනහම ඒ චක්කු විඥාන සිතේ වේදනා සංඥා පහළ වෙනවා කියන ධර්මතාවයක් වෙනවා එතකොට විඥානයේ පස්ස සම්පයුත්තයි මේක තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න විඥානයේ පස්ස සම්පූර්ණයි කියලා කියන්නේ ඇහත් රූපිය තියෙන තැනට විඥානය බැසගත්තට පස්සේ ස්පර්ශය කියන ධර්මතාවයේ හදන්ත විඥානයත් වැය වෙලා. ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා පහළ වෙලා ඒ චක්කු විඥාන සිට ඒ කියන්නේ රූපයක් පෙනෙනවා කියන ගණයට ගිහිල්ලා. දැන් මෙතනදී චක්කු විඥානය මේ පෙනෙනවා කියන තැනක නාම රූප දෙක හදන්න වැය වෙලා. ඔන්න ප්‍රවෘත්ති නාම රූප දෙක කියලා කියන්නේ ඕකට. එතනදී චක්කු විඥාණය චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික හදන්ත වැය වෙලා මිසක ඒ චක්කු විඥාන සිතෙන් රූපයක් දැනගන්නවා කියන කාරණාවක් කරන්න බෑ. ඒ කිව්වේ රූපයක එළඹ සිටීම රූපයක ඉපැත්ම රූපයක හටගැන්ම කරලා තියෙනවා නැත්නම් රූපයක් පෙනෙනවා යන ගණයට යනවා මේ චක්කු විඥානයගේ දැස ගැනීම. ඇහත් රූපයක් දෙක රූපය ඒතෙන්ට චක්කු විඥානය පෙමුණාම ඒ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වුණා කියන වේදනා සංඥා පහළ වුණා චේතනාවේ වේදනා සංඥා පහළ වෙනවා එතකොට ඔන්න වස්තුවක් පෙනෙනවා ඔන්න විපාක මේ නාම රූප දෙක ප්‍රවෘත්ති විපාක නාම රූප දෙක එතකොට එතන චක්කු විඥාණය චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා කියන චේතනා කියන නාම ධර්ම ටික හදනවා කියන තැනට වැය වෙලා වේදනා සංඥා කියන නාම ධර්ම ටික හදන තැනට චක්කු විඥානේ වැය වෙලා නිසා චක්කු විඥාණයෙන් වෙන කෘත්‍යයක් බලාපොරොත්තු වෙන්න එපා. පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය කිරීමට වැය වෙලා. ඇහත් රූපයක් දෙක රූපය එතකොට මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඇහැ ඒක චිත්තචෛසික ටිකෙන් උපවත්කම කළ නිසා කර්මජයි කියලා කියනවා. උපවත්කම චිත්තචෛසික ටිකෙන් කළ නිසා කර්මජ කියලා කියනවා. එතකොට බාහිර තියෙන මහ භූතයන්ගේ උපාදාය රූපයක් තමයි ඇහැට වැටෙන්නේ. එතකොට මහ භූතයන්ගේ උපාදාය රූප දෙකක් ස්පර්ශ වෙන තැනකට චක්කු විඥානය පැමිණියට පස්සේ ඒ සිතේ වේදනා සංඥා චේතනා කියන ධර්ම වේදනා සංඥා චේතනා පහළ වෙනවා. විශේෂයෙන් වේදනා සංඥා පහළ වෙනවා. ඒ කියන්නේ පෙනෙන මාත්‍රය. ඔන්න පෙනෙනවා කියන සිද්ධිය තුල නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. එතන චක්කු විඥානය කියන එක විපාක නාම රූප දෙක හදන්න වැය වෙලා යන ගණයට යනවා. ප්‍රතිසන්දි විඥානයේ ප්‍රතිසන්දි නාම රූප දෙක හදන්ට වැය වෙලා තිබුණා වගේ මෙතන චක්කු විඥානයේ ප්‍රවෘත්ති විපාකසිත චක්කු සම්පස්යෙන් උපන්න ඒ නාම රූප දෙක හදන්ට වැය වෙලා හැත් රුපියක් දෙක රූපය ඒ නිසා හටගත් වේදනා සංඥා නාමය ඊට පස්සේ ඒ කියන්නේ දැන් පෙනීම මාත්‍රයක්. වර්ණ සතහන් මාත්‍රයක්. ඇහැට පෙනෙනවා. ඒ පෙනෙනවා කියන තැන දක්වාම වේදනා සංඥා කියන ධර්මතා දෙක නියෝජනය කරනවා. ඊට පස්සේ ඒ හඳුනන හැඩයට නැත්තම් ඒ පෙනෙන දෙයට අපි හිතනවා. කුසල සහගතෝ අකුසල සහගතෝ හෝ කෙලෙස් ඇතිවෙන්න හිත විදිහට කුසල ධර්ම ඇතිවෙන්න හිත විදිහට හෝ අපි හිතනවා. ඒකට කියනවා චේතනාව කියලා. චේතනාව කියලා. එතකොට යම් යම් ආකාරයකට හිතයිද ඒ ආකාරයට දැනගන්නවා. ඔන්න අපි උපමාවක් කියමු දැන් ඇහි උපවත්කම තියෙනවා ඇහැට පිටින් තියෙන මේ වර්ණ සතහන ගැටිලා හිත ඊට අනුගතව ඉපන්නාම දැන් මේ තියෙන හැඩ සතහන අපිට පේනවා දැන් ප්‍රඥප්ති මුකුත් නැහැ උදාහරණයක් වශයෙන් කළොත් කිසිවක් විස්තර කරලා විග්‍රහ කරලා දැනගන්න හැකියාවක් නැති කුඩාම කාලේ මාස 5ක 6ක පොඩි ළමයි අඬනකොට දෙමව්පියෝ ඒ ඇඟට උඩින් තොටිල්ලට උඩින් සද්දයක් එක කැරකෙන්න පාට පාට එක එක ඒවා එල්ලනවා ඒ පොඩි ළමයාට වර්ණ සටහන් පේනවා හඬ ඇහෙනවා මෙන්න මේ හඬ, ජෙජ්ජි හඬ, මේක නිල් පාට, මේක කහ පාට, රතු පාට කියලා වර්ණ වලට නම් කරන්නවත්, සද්දට නම් කරන්නවත්, හිතන්නවත් එයා දන්නේ නැහැ. හැබැයි ඇහෙනවා පේනවා. ආන් ඒ වගේ ඇහැට රූපේ ගැටිලා චක්කු විඥානය උපන්නාම විඥානයේ පස්ස සම්පයුක්තයි මේ හැඩ සටහන පේනවා. හැඩ සටහන පේනවා කියන තැනක නාම රූප දෙක. ඊට පස්සේ මේ නාම රූප දෙක ආරම්භය ඒකද විපාක මට්ටමෙමයි තියෙන්නේ සංඛාරය නැත්තම් චේතනාව අපි හිතනවා වටාපටක් මේක ලස්සනයි මේක සුදුයි රවුම් නේද මේකට කියන්නේ දිගයි කියලා අපි මොනවාර හිතනවා නාම රූප දෙක අරඹය මොනවා හරි දෙයක් අපි හිතුවහම දැනගැනිල්ලක් ඇති වෙනවා අපිට මේ හැඩේ රවුම් මේකටයි රවුම් කියන්නේ කියලා දැනුමක් ඇති වෙනවා. මේක දිගයි. මේක වටාපතක්. නැත්නම් මේක සුදුයි කියලා දැනගැනලක් ඇති වෙනවා. මේ රූපේ ආරම්භය හැම වෙලාවෙම පෙනෙනවා කියන විපාක නාම රූප දෙක ආරම්භය දැනගැනිල්ලක් ඇතිවෙන්න නම් ඊට අනුරූපව මෙනෙහි කිරීමක් තියෙන්නම ඕනේ. ඊට අනුරූපව මෙනෙහි කිරීමක් තියෙන්නම ඕනේ. එතකොට ඔන්න වටාපත කියලා අපි දැනගත්තා. එතකොට කියනවා නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙක නිසා දැනගන්නවා. දැනගත්තා මොකද්ද? වටාපතක් කියලා. දැනගත්ත මොකද්ද ගහක් කියලා. දැනගත්ත මිනිසෙක් කියලා. දැනගත්ත ළමයෙක් කියලා. එතකොට දැනගන්න හේතු උනේ මොකද්ද? යම් යම් ආකාරයකට හිත හැසිරෙව්වද හිතුවද ඒ හිතපු එකයි දැනගන්න හේතු වෙන්නේ. ඒකයි ධර්මයේ පෙන්වන්නේ සංඛාරයේ චිත්ත සම්පයුක්තයි. සංකාරයේ චිත්ත සංපයුත්තයි කියලා කියන්නේ අපි යම් යම් ආකාරයකට හිතයිද හිතන දේයි හිත හා බැඳිලා තියෙන්නේ. දැනගැනිල්ල හා බැඳෙන්නේ. චිත්තය හා බැඳිලා තියෙන්නේ. එතකොට අපි හිතුවේ මොකේටද විපාක නාම රූප දෙකට. ඇහත් රූපයක් දෙක රූපය ඒ ඊට අනුව චක්කු විඥානය ඉපදිලා චක්කු සම්පස්යෙන් වේදනා සංඥා පහළ වුණා කියන්නේ හැඩල සටහන පෙවුණා. උන්න පේනවා කියන තැනක තියෙනවා නාම රූප යන ගණයට චක්කු විඥානය නාම ධර්ම නාම රූප දෙක හදන්න බැහැ වෙලා යන ගණයට ගිහිල්ලා පෙනෙනවා. පෙනෙන දෙයට නාම රූප පත්‍ය විඥානං කියන සිද්ධිය කෙලින්ම වෙන්නේ හැම වෙලාවෙම වෙන්නේ චේතනාවක් හරහමයි. එතකොට මේ පෙනෙන දේට කුමන ආකාරයකට හරි අපි හිතුවොත් හිතනදී දැනගන්නවා. දැනගන්නේ හැබැයි හිතන දේ විතරක් නෙමෙයි. මේ රූපය හතරස් කියලායි දැනගන්නේ. ඇයි මේ රූපය පෙනෙනවා. මේකට තමයි රවුම් කියන්නේ කියලා හිතුවේ. මොකද චේතනාව හැම වෙලාවෙම පහළ කරන්නේ අපි හිතන්නේ රූප පැත්තට පෙනෙන රූප සංඥාව පැත්තට රූප පැත්තට නැඹුරුලා තමයි චේතනා පහළ කරන්නේ. ඊට පස්සේ දැනගන්නේ කොහොමද විඥාණයට තියෙන්නේ දැනගත් හිතපු ආකාරයට රූපය ගැන දැනගන්න එක. ඉදිරියෙන් පෙනෙනවා කොහොඹ ගහක් කියලා හිතුවාම දැන් පෙනෙන පැත්තට හිතන්නේ. ඊට පස්සේ දැනගන්නවා අර රූපයේ කොහොඹ ගහක් කියලායි දැනගත්තා. අන නාම රූප පත්‍ය විඥාන. ඊට පස්සේ ඔය විදිහටම ප්‍රතිසන්දි විපාක සිත නිසා ප්‍රතිසන්දි විපාක සිත වැය වෙලා ප්‍රතිසන්දි නාම රූප දෙක හදනවා ඒ නාම ධර්ම ටිකෙන් ඒ රූපේම උපවත් කළ සෝත ප්‍රසාදය හදනවා ප්‍රතිසන්දි නාම රූප දෙක වැය වෙලා සෝත ප්‍රසාදය හදන්නට ඒ සෝත ප්‍රසාදයට ශබ්දයක් ගැටෙනකොට හිත ඊට අනුගත උපදිනවා එතකොට කියන සෝත විඥානය කියලා. ඒ සෝත විඥානයේ පැමිණීමත් එක්කම සෝත සම්පස්යෙන් වේදනා සංඥා පහළ වෙනවා. සද්ද සංඥාවක් උපදවන්නට නැත්නම් සද්ද රූපේ උපදවන්නට විඥානයේ වැය වෙලා සෝත විඥානයේ වැය වෙලා දැන් සද්දයක් ඇහෙනවා හැබැයි ඒ ඇහෙන සද්දය අර නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කරනවා වගේ. සද්දය ඇහෙන තැනක කන ශබ්දයක් දෙක රූපය ඒ දෙන්න තියෙන තැනට සෝත විඥානය පැමිණිලා ඒ ස්පර්ශයෙන් වේදනා සංඥා සෝත සම්පස්සජා වේදනා සද්ද සංඥා කියන ටික පහළ වෙනකොට කියනවා නාම රූපයි කියලා විපාක නාම රූප දෙක. ඒ අරබයා බල්ලෙක් කෑ ගහනවා. ඌසෙක්කෑ ගහනවා, බෙරේක් ගහනවා කියලා අපි යමක් හිතනකොට ඒ සද්දය බල්ලෙක් කෑ ගහන සද්දයයි කියලා දැනගන්නවා. නාම රූප වච්චය විඥාන. හැම වෙලාවෙම නාම රූප දෙක නිසා අපි දැනගන්නවා. නාම රූප වච්චය විඥාන. තාම මේ එකක්වත් කර්ම මට්ටමටපත් වෙලා නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් විතරමයි අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් විතරමයි මේ චේතනාව කර්ම වෙලා මේ විඥානයේ කර්ම විඥාන වෙන්නේ. දැන් මේ චේතනාව බල්ලෙක්යා ගහනවා කියලා හිතනවා විපාක නාම රූප දෙකට හිතනවා. හිතනකම තියෙන්නේ විපාක මට්ටමක. ඊට පස්සේ දැනගන්නවා. ඒ දැනගන්න කමත් එහෙමයි. යම් වෙලාවක අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මොකේදද? නාම රූප දෙක නිසා මේ විදිහට හිතලා ගහ කියන දැනගැනිල්ල ඇති වුණා නේද? විඥානේ නාම රූප දෙක නිසා විඥානේ ඇති වුණා නේද කියලා දන්නේ නැත්තම් කෙලින්ම විඥාන පත්‍යා නාම රූපං වෙනවා අවිද්‍යාව තිබුණොත් ඒ කියන්නේ මේ දැනගත්තේ අර රූපයයි කියලා රූපෙටම අපි බැස ගන්නවා. ආපහු ඇහැ රූප තියෙන තැනටම බැස ගන්නවා. දැනගත්තේ කොහොඹ ගහ කියන්නේ අන්න අර රූපෙටයි කියලා කොහොඹ ගහ කියලා සිහි කළා රූපෙට නැඹුරු වෙනවා. නාම රූප දෙක නිසා විඥාණය ඔන්න පෙනෙනවා නාම රූප දෙක කිව්වේ පෙනෙනකම සද්ද ඇහෙනකම නාම රූප නිසා විඥානය කියලා කිව්වේ කොහොඹ ගහ කපුටෙක් ගහන සද්දේ කියලා හිතුවා දැනගැනලක් ඇති වුණා කොහොඹ ගහ කපුටෙක් කෑ ගහනවා කියලා. දැන් මේක ධර්මතාවයක්. කෙලස් ඇතිකම නිසා හෝ නැතිකම නිසා නෙමෙයි හිත මේ විදිහට හැසිරෙව්වහම මේ විදිහට හිත දැනගන්න කම ඇති වෙනවා. යම් වෙලාවකදී නාම රූප නිසා හටගත් මේ දැනගැනිල්ල ආපහු නාම රූප දෙකට අයිති නැති බව පෙන්වන්න බැරි වුණොත් නාම රූප දෙක නිරුද්ධ වෙන නිරුද්ධ වෙන බව පෙන්වන්න බැරි වුණොත් විඥානේ නාම රූප දෙකට ප්‍රත්‍ය වෙනවා විඥානේ නාම රූප දෙකට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ දැනගත්කම කෙලින්ම කොහොඹ ගහ කියලා බාහිර රූපයට පෙන්වූ කුරුල්ලගේ සද්ද කියලා කෙලින්ම ශබ්ද රූපේ පැත්තට හිත නැඹුරු කළොත් වටිනා දෙයක් කියලා රූප පැත්තට හිත නැඹුරු කළොත් නොවටිනා දෙයක් කියලා රූප පැත්තට හිත නැඹුරු කළොත් ඒ වෙන්නේ විඥාන පත්‍ය නාම රූපම් වෙලා. ආපහු ආයතන ටික හැදිලා ආයතන ස්පර්ශ වෙනවා කියන සිද්ධාන්තය වෙනවා. එතකොට ආයතන හයෙන්ම ආයතන හයෙන්ම ඔය විදිහට ප්‍රතිසන්දි නාම රූප දෙක නිසා චක්කුසෝත ගාන ජීවා කාය මන කියන ප්‍රසාද ටික හැදේ. ඒකම ඒ ප්‍රසාදවලට බාහිර අරමුණු ගැටුණාම චක්කු විඥාන සෝත විඥාන කියලා සිත් ඊට අනුගතව ඒ ඒ ආයතෙන්ට අනුගතව ඉපදිලා චක්කු සංපස්යෙන් උපන්න වේදනා සංඥා සෝත සංපස්යෙන් උපන්න වේදනා සංඥා ගාන සංපස්යෙන් උපන්න වේදනා සංඥා කියලා රූප පෙනෙනකම ශබ්ද ඇහෙනකම ගඳ සුවඳ දැනෙනකම රස දැනෙනකම ස්පර්ශ දැනෙනකම හදනවා. ඒ හදන තැනට කිව්වා විපාක නාම රූප දෙක. ඒ අරබයා කුසල සහගතව හෝ අකුසල සහගතව කුසලයක් ඇති වෙන විදිහට හෝ අකුසලයක් ඇති වෙන විදිහට හෝ කෙලෙස් ඇති වෙන විදිහට හෝ අපි හිතුව තාම ඇති වෙන විදිහට හිතනවා අපි හිතුව ඒ නාම රූප දෙක ආරම්භයා යම් යම් ආකාරයකටද හිතන්නේ හිතන හිතන ආකාරයට දැනගන්න. ඔන්න දැන් නාම රූප පත්‍ය විඥානං වෙලා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ වෙලා. හරි. දැන් ඊට පස්සේ අපිට මේ විඥානය විඥානය කියන්නේ එතකොට නාම රූප දෙක අරඹය යම් යම් ආකාරයට හිතලා හිතට හිතපු ආකාරවලට රූප පැත්ත, ශබ්ද පැත්ත ගැන දැනුම් ඇති වෙලා. දැන් මෙතෙන්ට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඒ කියන්නේ ඇස් ඉදිරිපිට ආපු රූපය මෙහෙමයි ඒ රූපේ පෙවුනා කියන්නේ ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා කියන නාම ධර්ම පහළ වෙච්ච එක. එතන නාම රූප දෙකක් තියෙන ඒකේ ලක්ෂණය මෙහෙමයි කියලා දන්නේ නැත්තම්. එබඳු ලක්ෂණී යුක්ත ඇස් ඉදිරි පිටට එන රූපෙට කන ඉදිරි පිටට එන ශබ්දෙට මේ මේ ආකාරයට හිත නමුපු නිසා මේ මේ ආකාරයට හිතපු නිසා මේ මේ ආකාරයේ දැනගැනලක් ඇති වුණා. ඒ කියන්නේ ඇහැට පෙනෙන දෙයට වටාපත කියලා හිතපු නිසා, රවුම් කියලා හිතපු නිසා, සුදුයි කියලා හිතපු නිසා, දෙයක් කියලා හිතපු නිසා, එහෙම නැත්නම් කැමැත්ත ඇති වෙන්න හොඳයි කියලා හිතපු නිසා, නරකයි කියලා හිතපු නිසා දැනගැනලක් ඇති වුණා කියලා දැනගැනීම ඇති වෙන්නේ මෙහෙම නේද කියලා දන්නේ නැති වුණොත් අන්න නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම අවිද්‍යාව ප්‍රත්‍ය වේලා චේතනාවට. ඒ චේතනාව හිතන එක මේ විපාක නාම රූප දෙකටයි හිතන්නේ නමුත් හිතන එක විඥානය හා බෙදලා නේද තියෙන්නේ කියලා දන්නේ නැති වෙනකොට ඒ චේතනාවේ අවිද්‍යාව ප්‍රත්‍ය වීම වෙනවා විඥාණයට. එතකොට අවිද්‍යා සංඛාර විඥාන කියන තැනකට අවිල්ලා කියන්නේ අවිද්‍යාවෙන් කර්ම සකස් කරගත්තා යන ගණයට යනවා ආපහු මේ ටික ඔක්කොම විඥාන ටිකයක් වෙනවා නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙකේ පැවැත්ම නිසා යතහ භූත ස්වභාවය මෙන්න මේකයි කියලා දන්නේ නැතිකම නිසා අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා චේතනාව පහළ වෙනවා චේතනාවේ හැටි නොදන්නාකම නිසා දැනගන්නවා දැනගන්නවා කියන එක ඇති උනේ මෙහෙමයි කියන එක නොදන්නකොට නාම රූප දෙකෙත් චේතනාවෙත් දැනගන්නකම විඥානෙත් අවිද්‍යාව ප්‍රත්‍ය වුණාම මේ ටිකම විපාකයේම කර්ම වෙනවා විපාකෙම කර්ම වෙනවා කියලා කියන්නේ දැන් මේ දැනගත් කම ඒ විඥාණය ආපහු නාම රූප දෙක පැත්තට බර වෙනවා. ඒ කියන්නේ වටාපත කියලා සිහි කරනකොටම නාම ධර්ම ටික රූපය අනුව නැඹුරු වෙනවා. රවුම් කියලා සිහි කරනකොටම නාම ධර්ම ටික රූපය අනුව නැඹුරු වෙනවා. හොඳ සින්දුවක් කියලා සිහි කරනකොටම නාම ධර්ම ටික රූපියානුව නඹුරු වෙනවා. උන්න ආපහු ආයතන ටික හැදෙන්න හේතු වෙනවා. මේකට තමයි කෙරබලක් නැති චක්‍රය කියලා කියන්නේ. යම් වෙලාවකදී අපිට කුමන හරි දෙයක් අරඹය දැනගැනින්නක් ඇති වුණාට පස්සේ නාම රූප දෙක නිසා විඥානය දැනගැනින්නක් ඇති වෙන්න පුළුවන්. මේ දැනගැනිල්ලට නාම රූප දෙක හසු වෙන්න නොතිබ්බොත් මේ නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකකින්. එකක් තමයි ස්කන්ධ ටික පිරිසින් දැකලා සංකත පරමාර්ථය අවබෝධ කර ගැනීමෙන් හා ස්කන්ධ ටිකේ නිර්වශේෂ නාම රූප දෙකේ නිර්වශේෂ නිරෝධයෙන් Nirodhe අරමුණු කරගෙන Nirodhe නැමැති පරමාර්ථය අරමුණු කෙරෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමු. මේ ඉදිරියෙන් තියෙන රූපයේ වස්තුව පෙනෙනවා කියන සිද්ධිය නාම රූප දෙකක් කියලා මම මතක් කළා. මෙතන චක්කු විඥාණය ඇහත් රූපය දෙක තියෙන තැනට අනුගතව ඉපදිලා වේදනා සංඥා කියන ධර්මතා පහල කරන්න විතරයි තියෙන්නේ. ඔන්න පෙනෙනවා කියන තැනක කබලින්ක ආහාරයෙන් හැදුණු ඇහැ රූපයත් කියන දෙකත් ස්පර්ශ ආහාරයෙන් හටගත් වේදනා සංඥාත් කියන ධර්මතා දෙක තමයි සතර ආහාරයන්ගෙන් ආහාර දෙකක් තමයි මේ පෙනෙනවා කියන සිද්ධිය තුල තියෙන. ඊට පස්සේ ඒ ආරම්භය වටාපත කියලා සුදුයි රවුම් හතරස් කියලා හිතුවා. ඒ හිතන තැනට කියනවා මනෝ සංචේතන ආහාර. හිතුවහම මේ නාම රූප දෙකට මේ හිතපු ටිකත් එකතු කළා විඥාන ආහාරය දැනගන්නවා මේ රූපේ වටාපත මේක සුදු මේක රවුම් කියලා දැනගන්න විඥාන ආහාර. දැන් මේ දැනගැනිල්ල රූපේ දැනගත්තේ යම් යම් ආකාරයකට හිතයිද හිතන හිතන ආකාරයටයි දැනගත්තේ. හිතුවේ මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සතහනටයි කියලා බැලුවාම මේ විඥාණයට ආහාරයක් නැති වෙනවා. ඒ කියන්නේ වටාපත කියලා හිතන ටික ප්‍රඥාප්ති මාත්‍රයක්, චේතනා මාත්‍රයක්, සිතුවිලි මාත්‍රයක්. ඒක හිත හිතින් ඇතිවෙච්ච චේතනාවක්. පිරුණු ටික මහ භූතයන්ගේ උපාදාය රූපයක්. පෙනෙන එක වෙනම සිද්ධියක් දැන් වටාපත කියලා එක පෙනෙන රූපෙට බහලන්න බෑ ඊට පස්සේ වටාපත කියන ද්‍රව්‍යයක් චේතනාවට මානසිකාරයට බහලන්න බෑ නාමය ආරෝපණය කරන්න බැරි වෙනවා රූපෙට රූපය ආරෝපණය කරන්න බැරි වෙනවා නාමයට මේ දෙන්න නිසා දැනගැනිල්ලක් ආවට දැනගන්නවා කියන සිද්ධිය විඥානයේ මායාවක් මේ රූපය වටාපතයි කියලා දැනගත්තට ලෝකෙ ඇත්තටම එහෙම සිද්ධියක් නැහැ. විමසලා බලනකොට මේ විඥාණයට පිටක් නැහැ. ඔන්න ඕක සංගත පරමාර්ථය. ඊට පස්සේ හිත හොඳටම දියුණු වුණොත් වටාපත කියලා සිහි කරනකොටත් වටාපත කියලා සිහි කරන්න පුළුවන් මේ විඥානයේ අත්දැකීම ගෙනත් දුන්නු ඇහැ රූප දෙකත් වටාපත කියලා හිතන ගතියත් නිරුද්ධ වෙලා බොහෝ කල් කියලා Nirodhetම හිත වැස ගන්නවා. එතකොට මෙතනදී මට පෙන්වන්න ඕනේකම තියෙන්නේ එක දෙයක්. මේ නාම රූප දෙක නිසා හැම වෙලාවෙම හටගන්න විඥානේ විඥානේ කියන්නේ දැනුමක් ඇති වුණා දැනගැනිලා ඈත් රූපයක් දෙක නිසා රූපය ගැන දැනගැනිලක් ඇති වෙනවා මොන විඥාන මට්ටමට පෙනීම් කෘත්‍ය කරන චක්කු විඥාන අවස්ථාව ගැන නෙමෙයි එතකොට කන ශබ්දයක් නිසා දැනගැනිල්ලක් ඇති වෙනවා අපිට. මේ බල්ලෙක් කෑ ගහනවා, බෙරයක් ගහනවා. නාසයත් ගන්ධයත් නිසා දැනගැනිල්ලක් ඇති වෙනවා. හැම වෙලාවෙම දැනගන්නේ යම් යම් ආකාරයකට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටිකට හිත හසුරුවන ආකාරයටයි. හිත හසුරුවන්නේ ප්‍රවෘත්ති විපාක නාම රූප දෙක තියෙන පෙනෙනවා ඇහෙනවා ගඳ සුවඳ දැනෙනවා කියන ටිකටයි. ඔන්න ඔය නාම රූප දෙක නිසා හටගත්ත විඥාණය නාම රූප දෙකේ Nirodhin විඥාණය නිරුද්ධ වෙනවා කියන පැත්තට හැරෙන්නේ නැත්තම් පෙන්වුවේ නැත්තම් මේ නාම රූප දෙක ප්‍රත්‍ය වුණොත් තමයි විඥාණය. මේ නාමයයි මේ රූපයයි මේ නාම රූපයි කියලා හොඳට මේ දෙක විස්තර කරලා විග්‍රහ කරලා පෙන්වුවොත් මේක හැරෙන්නේ නැහැ පින්වතුනි විඥානේ නැවත නාම රූප වෙනවා කියලා. ඒ කියන්නේ පිටියෙන් ගත්තොත් හිතේ තියෙන අත්දැකීම සිහි කළා බාහිර හොයන්ට යමක් ඔබට හම්බ වෙන්නේ අන්න ඒ වගේ දවසකටයි මේ සසර ගමන නතර වෙන්නේ. නතර කරන්න පුළුවන්කම තියෙනවා. ওই නාම රූප නිසා විඥානය කියලා අපි කතා කරන තැනත් පටිච්ච සමුප්පාද ධර්මයේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා භවය ඇති වෙනවා කියන තැනත් සමානයි. විපාක ස්කන්ධ ටික වගේ තමයි මේ විපාක නාම රූප දෙක තණ්හා උපාදාන ඇති වෙන විදිහට හිතුවා වගේ තමයි තණ්හාව ගෙනත් දෙන තුන් භවයේ ගෙනත් දෙන මනෝ සංචේතන ආහාරය මෙතන. ඊට පස්සේ භවයේ වගේ තමයි බාහිර රූපේ පැත්තේ යම් යම් ආකාරයකට හිතුවනම් ඒ හිතපු හිතපු ආකාරයේ දේවල් තියෙනවා කියන දැනගැනිල්ල. දැනගන්නවා කියන්නේ විඥානයේ මායාවක්. ආපහු ගියොත් තමයි භවය නැති වෙන්නේ තණ්හාව නැතිකොට තණ්හාව නැති වෙන්න නම් ස්කන්ධ ටික දකින්න ඕනේ කියලා කිව්වා වගේ ආහාර පරයය නිරුද්ධ වෙන්න නම් නාම රූප නිසා හටගත්ත විඥානයේ නාම රූප දෙකෙන් නිරුද්ධ පිට නොලබන්න නම් අපිට වෙනවා අපිට දැනගැනිල්ලක් ඇති උනේ කොහොමද කියන එක පෙන්වන්න. ඒ කියන්නේ මේ විඥානයේ ඇති උනේ නාම රූප නිසායි කියලා අර්ථ දක්වන්න. නාම රූප දෙක නිසා මේ විඥානය හටගත්තා කියලා පෙන්නකොටම නාම රූප දෙකේ අවිද්‍යාව රැඳෙන්නේ නැහැ කියලා කියන්නේ අර චේතනාව විපාකේ කර්මයක් වෙන්නේ විපාක මට්ටමේ චේතනාවට අවිද්‍යාව ප්‍රත්‍යමොත් තමයි කර්ම වෙන්නේ. ඒ වගේම විපාක මට්ටමේ විඥාණයට අවිද්‍යාව ප්‍රත්‍යමුත් තමයි කර්ම වෙන්නේ. කර්ම විඥානයක් වෙන්නේ. ඒ ටිකම අවිද්‍යාව කියන එක ප්‍රහාණය වුණාම විද්‍යාව උපන්නාම නාම රූප නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබට ගයක් පුද්ගලයේ වස්තුවක් වටිනා නොවටිනා දේවල් සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඔබ දන්නවා මොකද්ද මේ නාම රූප පත්‍ය විඥාන මේ නාම රූප දෙක නිසායි මේ දැනගැනෙල්ල එතකොට ඒ සිහි කරන්න පුළුවන් දැනගැනෙල්ල ඇති උනේ නාම රූප දෙක නිසායි කොහොමද ඇති උනේ කියනකොට ඇස් ඉදිරි පිටට මෙම රූපයක් ආවා ඒ රූපයට මේ විදිහට හිතපු නිසා මෙහෙම දැනගැනෙල්ලක් ඇති වුණා අන්නේ සිද්ධිය ඔබ පෙන්වන්නේ පෙන්නකොට නාම රූප දෙක නිසා දැනගැනිල්ලක් ඇති වුනහම ඒ දැනගැනිල්ල ඒ විඥානයේ නාම රූප දෙක පැත්තට බරකොළොත් දැසගත්තොත් විපාක නාම රූප දෙක පැත්තේ ලෝකයක් ගොඩනගෙනවා ඔබට අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් ආදී දේවල් තියෙනවා වගේ තේරෙයි. නමුත් නාම රූප දෙක නිසා හටගත්තු විඥාණය ඇති වෙච්ච හැටි දැනගෙන ඇති වෙච්ච හැටි ඔබ ආපහු ගිහිල්ලා පෙන්වෝ මේ විඥාණයට නාම රූප දෙකේ පිහිට නොලැබුවෝ විපාක නාම රූප දෙක පැත්තේ මේ විඥානයේ ඡායාව නොවැටුනොත් ලෝකයක් හිටින්නේ නැහැ. මම කියන දේ තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මම කියන උත්සාහවත් වෙන්න කියලා ඒ සිද්ධියම මම තව පර්යායකින් ඔබට පසුව ඉදිරිපත් කරන්නට දේශනා කරන්නට පෙන්වන්න උත්සාහවත් වෙනවා. මම කෙටියෙන් ගත්තාම ඇහැ කන දිවනාසය ආදී ආයතන ටිකට රූප පෙනෙනවා සද්ද ඇහෙනවා කියන තැන තියෙන්නේ විපාක නාම රූප දෙකක්. ඒකට යම් යම් ආකාරයකට අපි හිතුවාම හිතලා දැනගන්නවා කියන්නේ නාම රූප පත්‍ය විඥානයි. හැබැයි මේ නාම රූප දෙකට මේ මේ ආකාරයකට චේතනා පහල කළා මේ දැනගත්තේ කියලා ඔබ දන්නේ නැත්නම් අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මේ විඥානේ නැවත නාම රූප දෙකට දැස ගන්නවා. ඒ කියන්නේ හිතේ තියෙන අද්දකීම බාහිර ආයතන පැත්තට දැසගත්තාම දැස ගන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සිහි කරනකොට ඔබට හිතෙන්නේ මේ සිහි කරන දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ තිබුණ තියෙනවා කියලා තේරෙන එක. ඔක තමයි ලෝකෙ කියන්නේ. නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප වෙලා ආයතන හැදෙනවා කියන්නේ මේ ලෝකේ පැවැත්ම, ලෝකේ හැදුන හැටි. එතකොට ඒ නාම රූප දෙක නිසා දැනගැනලක් ඇති වුනහම මේ දැනගන්නාකම ඇති උනේ මෙන්න මේ විදිහටයි කියලා පෙන්වුවාම ඒ නාම රූප දෙක විස්තර කරලා විග්‍රහ කරලා පෙන්වහම මේ විඥානයේ පිහිටක් ලබන්නේ නාම රූප දෙකේ. විඥානයේ පිහිටක් නාම රූප දෙකේ ලබන්නේ නැහැ කියලා කිව්වේ අපි දැනගෙන ඉන්න දේවල් ඇහ කන දිව නාසය ශරීරයේ පැත්තේ තියෙනවා කියන හැඟීමක් ගැනීමක් අපිට වෙන්නේ නැහැ. දකින්න දැනගත් දේ සිහි කළ සිහි කරන දේ Taman තුලම නිරුද්ධ වෙනවා කියන එක තේනවා මිසක බාහිර භවයට හිත නැමෙන්නේ නැහැ. බාහිර ස්පර්ශ ආයතන හයට හිත නැඹුරු වෙන්නේ ඒ මට්ටමමයි අද ඒ මට්ටම හදාගෙන හිටියෝ මරණාසන්න මොහොතදී ප්‍රතිසන්දි වශයෙන් ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙන්නේ නැමයි. මරණයෙන් පස්සේ ඉපදීම නතර වෙන්න නම් ඉපදීම දැන් නතර කරලා තියෙන්න ඕනේ. ආයතන හයට හිත නැඹුරු කරලා විඥානේ දැස ගන්න එක අද නතර කරලා තිබුණොත් තමයි ඔබට සසර ගමන නතර කරන්න පුළුවන්. ඉතින් මේ නාම රූප පරයයන් යම් පමණක හෝ අවිද්‍යාව තමන් තුළ ඇති අවිද්‍යාව තේරුම් ගන්නද ලෝක ඒ ඇති වෙන හැටි තේරුම් ගන්නද ඔබට පුළුවන් වෙයි කියලා මම හිතනවා ඒ සඳහා උත්සාහවත් වෙන්න ඒ සඳහා තව ආකාරයකින් විස්තර කරලා විග්‍රහ කරලා දෙන්න මම උත්සාහවත් වෙනවා ඉතින් මේ දේශනාව තුලින් ඔබේ නිවීම ඔබේ මිදීම හැමදෙනාම හදාගන්නට ඉතාමත් හොඳට මේ පෙන්වලා තියෙන කාරණාව සියුම්ව නුවණින් විමසන්ට කියලා හැමදෙනාට මතක් කරනවා. හොඳයි එහෙනම් අපි කාල වේලා ඉක්මලා නිසා අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාමත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මාදිට්ඨි කල්යාණ මිත්‍ර සියලු දෙවියන් මෙතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මේ කුසල අනුමෝදන් කරමු ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සියම් පදං